අතමංච භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං නෝතස්සායේව තණ්හාය නසේත විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ තීති කෞරණීය සෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අපි සතියක් පාසා පැයක් වැනි විපස්සනාක් සම්බන්ධ කරගෙන මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මහලාවට මුළුමනේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රයේ අනුවම පියවරෙන් පියවර එවිලා දැන් මේ 84 වෙනි වාරේ මේ ආරම්භය සත්‍ය පබ්බේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව වෙන විදියකට කියනවනම් බෞද්ධයාගේ නිෂ්ඨාව. බුද්ධඝම බලාපොරොත්තු වෙන බුද්ධ ධර්මයේ බලාපොරොත්තු වෙන නිෂ්ඨාව සාකච්ඡා කරන අවස්ථාව. ඒ නිසා එක විදිහකට දේශනාවේ එහෙම නැත්නම් භාවනා වැඩ පිළිවෙලක පුදුම්පත් වෙන අවස්ථාව. මේක සඳහායි මේ තාක්ෂේ විතර සපයා ගනිමින් අවශ්‍ය කරන මාර්ගෝපකරණ සකස් කරගත්තේ. මෙතනදී ඒ මෙතුආකල් වටහාගත්ත, පිටු කරගත්ත, පෙළගස්වාගත්ත ඒ සියලුම ධර්ම කරුණු සම්බන්ධ කරගෙන මේ නිස්සාර පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න උත්සාහ කරා. ඒ සම්බන්ධයෙන් එදා කාලෙත් අද කාලෙත් උතුමාකාර විදියට ව්‍යාකූල ස්වභාවයක් පැවතිච්ච බව එහෙම නැත්නම් කියනවා නම් පෘථග්ජන ලෝකේ එදා කාලේ අද කාලේ ඒ ව්‍යාකූලත්වයේ වෙනසක් නැතුව එක දිගටම පවතින බව මේ සාකච්ඡාවේදී අපිට වැටහි. නමුත් ඒ තරම් ව්‍යාකූල තත්වයකට සුදු දෙන සුළු ඒ තරම්ම පෘථග්ජන ලෝකයේ කලකිල්ලට භාජනය වෙච්ච මේ කාරණාව සරුවච්චන් වහන්සේගේ පහළ වීමත් උන්වහන්සේ සාන්දෘෂ්ටිකව ලෝකයේ සිද්ධ කළ ඒ බුද්ධ කෘත්‍යයක් නිසා එදා පුදුමාකාර විදිහට ව්‍යාකූල නැති, निराවුල්, පැහැදිලි විවිතුණු තත්යකටපත් වෙනවා. ඒකයි බුද්ධෝත්පාද කාලයක ඇති වෙනස ඒක ඉතාමත්ම ප්‍රකට වේදා සිද්ධ වුණා කොච්චර සිද්ධ වුණාද කියනවනම් අද අවුරුදු මේ 2500 47ක් පස්සේ පසු පසු වෙච්ච වෙලාවේ ඉතාමත්ම ඒ සමාත්‍ර වශයෙන් හරි අද ඒක ඒ බුදුහාමුදුරුවෝ ධර්මචන් වහන්සේ දක්වපු ආකාරයෙන් පෙන්වපු ආකාරයෙන් විස්තර කරන්න පුළුවන් ආකාරයෙන් පෙන්වන්න පුළුවන් තාක්ෂයක් දුර්ලභව නමුත් පවතියි. නමුත් ඒක මතු කර ගැනීම බුදු වෙනවා වගේ වැඩක්. ඒ තරමටම මේකට පුද්ගලයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා අවුල් මතිමතාන්තර ලං වෙලා තියෙනවා පු탁ජන ලෝකයේ විවිධ දාර්ශනික මතවලට ලං වෙලා තියෙනවා ඒ නිසා අවුලෙන් අවුලට පත් වෙමින් පවතිනවා නමුත් ඒ මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන ස්වභාවයට ඔය මොනම අවුලක් ඒක අවුල් කරන්නත් බෑ ඒකේ සියලුම අවුල් වලින් ඒ තර්ක වලින් පරිබාහිරව ස්වාධීනව පිළිතුරු පවතින. මේ පිළිතුරු ත්‍ක්ෂේත මේ අද ඉන්න වූ මේ ප්‍රත්‍යක්ෂන භාවයේ හෝ වේවා අවසහගතත්වයෙන් ඒ ත්‍ක්ෂේත යෑම තමයි අපි මේ සාකච්ඡා විදිහට පිළිගන්නේ මූලික කාරණා. එහෙම නැත්නම් විගොඩ ඉඳගෙන නිවන ආબોධ කරන්නවක්වත් නිවන තර්කයෙන් දැනගන්නවක්වත් ගන්න මේ ආධ්‍යාත්මික ප්‍රයත්නයක් වෙන්නේ නැහැ. මේක කියේ යුත්තේ අපි අද ඉන්න තාක්ෂේ මේකයි අපි යන්න හදන්නා වූ මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේ පවතින ආ වූ පිවිතුරු නිර්බල භාවයේ මේකයි කියන දෙක තේරුම් අරගෙන අපි යන ගමන තවදුරටත් උද්‍යෝගේ බලාපොරොත්තු අයිතව සාන්දෘෂ්ටිකව ගමන් කරන්නට අවශ්‍ය කරන දැනුම ලං කරගන්නවා. ඒකමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය බහාලමින් සර්වඥන් වහන්සේ ඒකට අවස්ථාවක් අරගෙන කියනවා. ඒකයි උන්වහන්සේම කත්තු කම්මිතා ප්‍රශ්නයක් වශයෙන් ඒ සිවණක් පිරිසකින් ප්‍රශ්න කරනවා කතමංච භික්ෂවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මහණෙනි මේ දුක්ඛ නිරෝධ නම් වූ ආර්ය සත්‍ය කවරයි? මේක පිළිබඳව පූර්ණ අධිකාරිය සර්වඥතාවය ඇති උත්තරයන් වහන්සේ තමයි මේ ලෝකේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ. ඒක කත්තු කම්මිතා ප්‍රශ්නයක් මිස පිළිතුරු බලාපොරොත්තු වෙන ඉදිරිපත් කරන ප්‍රශ්න නෙවෙයි. ඒ වෙලාවේදී සංඝයාන්සලා අත උස්සලා මට තේරෙනවා මම තේරෙනවා කියලා කලබෝසා කරන්නේ නැහැ. උන්වහන්සේලා දන්න මේ කරුවචනාතේ අවශ්‍ය කාරණාවට මාතෘකාව සලසා ගන්නයි මාර්ගය සකස් කර ගන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ නැත්නම් අවධානය Taman දෙකට නිසි ආකාරයෙන් යොමු කර ගන්නයි. ඒ ප්‍රශ්නේ මතු කරලා පිළිසි අවධානය නිසි මඟට යොමු කරලා උන්වහන්සේම ඒකට විය හැකි, විය හැකි සර්වඥතා ඥාණයෙන් පෙරිච්ච උත්තරේ තමයි දීලා තියෙන්නේ. මෙතෙක් කියලා අපි මේ සාකච්ඡා කරපේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ මෙතෙක් වෙනකන් ආව මේ විස්තර කරගෙන ආපු යෝ තස්සායේව තණ්හාය අපේස විරාග නිරෝධා. දැන් මේ ඉස්සල්ලා අපි සාකච්ඡා කරුවේ මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී ඒ කියන්න යෙදුනා වූ යම් තෘෂ්ණාවක් වෙනවා. එතෙන්දි තෘෂ්ණාව හොඳට විස්තර කරලා විලාල් කරලා හොඳට විග්‍රහ කරලා ගත්තා. ඒ විග්‍රහ කරපු යම් තෘෂ්ණාවක් වෙනවද? ඒ සත්තායේව අශේෂ, ඡේත නැතුව, නිර්වශේෂ කියන වචනේත් පාවිච්චි කරනවා, අශේෂ කියන වචනේත් පාවිච්චි කරනවා. විරාගෝ නැත්නම් අතේත විරාග නිරෝධෝ ඒක පිළිබඳව කිසිම රාගයකින් තොරව ඒ තෘෂ්ණාව නිරවශේෂව රාගයෙන් තොරව නිරෝධයටපත් කරයි. යවාදම්. දුක්ඛ නිරෝධ ආදී සත්‍ය ගැන කතා කරනකොට සඳහන් කරන්නේ මෙතුආත් වෙලා අපි ඉතර වශයෙන් දැනගන්න සුතමේ වශයෙන් වේවා, චින්තාමේ වශයෙන් වේවා, භාවනාමේ වශයෙන් වේවා අවබෝධ කරගන්න උත්සාහ කරපු මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය අශේෂ විරාග නිරෝධය ඒක නැතුව ඉතිරියක් නැතුව රාගයෙන් තොර වූ ජීවාදමීමක් වෙනවාද අචාගෝ අතහැරලා දැමීමක් දාලා අතහැරලා දීලා දැමීමක් සිදු වෙනවාද පටිනිස්සග්ගෝ දුරින්ම දුරු කිරීමක් සිදු වෙනවාද මුක්ති මිදීමක් සිදු වෙනවාද අනාලයෝ ආලය හැරපීමක් සිදු වෙනවාද ඒක තමයි එතකොට අර කලින් කියව ප්‍රශ්නෙට සර්වඥ උත්තරේ සංසේගේ කෙටි පිළිතුර. කතමංච බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. එතකොට මේ චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලයෝ ආදී වශයෙන් මේ වචන දානෙත් කතා කරනවා. ත්‍යාගවන්තකම අතහැරීම මිදීම අනාලය කියන එක දසදාන වස්තුරත් අපි කතා කරනවා. ඒක දසදාන වස්තුවේදී නිවනට ආරම්භයක් තියෙනවා. ඒ නිසා ගිහියන් පිළිබඳව විමුක්ති මාර්ගය පෙන්වනකොට බෞද්ධ ප්‍රතිපදාව පෙන්වනකොට දාන, සීල, භාවනා. ඒ දානීයේදී මිත්‍යාග, පටිනිස්සග්ග, මුක්ති, අනාලය වගේ වචන ඒ ආකාරයෙන්ම පාවිච්චි කරනවා තම සතු ධාර්මික වස්තුව. සාධාරණ උපයා ගන්නාලද වස්තුව ත්‍යාග. අතහැර ගැනීම. මිදීම. ඒක ආලය අතහැරීම. එතකොට දසදාන වස්තුවෙන් අපි කරන්නේ තමන්ගේ ඈතින් සම්බන්ධ වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික අතහැරීම දීවේට පුරුදු කිරීම. ඊට පස්සේ දිහි ප්‍රතිපදා විස්තර කරන කියන්නේ දානීය පස්සේ සීල. සීලයත් දානයක් විදිහට තමයි රස ගන්නවා. ඒත්තු ගන්නවා. ඉස්සරින්ද කියන්නේ මොකද්ද? අභය දානවා. සීලෙදී අපි කරන්නේ දානෙදි කරන්නේ දස දාන වස්තු නැත්නම් ද්‍රව්‍ය අන්නපාන ගරන් වත්තන් දාන මාල විලේපන ආදී වශයෙන් කෑම වීම ඉඳු මිතු යාන වාහන මල් ගඳ විලවුන් පහන් ආදී සෑම දේම මනුෂයාට කොට අවශ්‍ය කරන තමන් ධාරණ කරගත්ත දේවල් ඡාගෝ ප්‍රතිනිසංගෝ මුත්‍යාන ඊළඟ විදියට තේරුම් ගත්තා වූ මේ දස දාන වස්තුව වෙනුවට සීලේදී අපි දෙන්නේ අභය දාන සතුම් මැරීමේ වැළකීම ඒකවත් නම් අබේ කියලා අපි කෙලිම පාවිච්චි කරනවා. කොරකම් කිරීමෙන් වැළකීම කරන්නේ රාජ්‍යුන්ට බයක් දෙන්නේ ආභරය දෙන්න. කාම වර්ග හැදීම කරන්නේ ඒකමයි. බොරු කේලා හිස් වචන පරිවර්තනය කරන්නේ ඒ තමයි. නැත්තම් පානේ වැරදි ජීව රටාවෙන් අපි කරන්නේ ඒක අභය දාන. ඒ නිසා ආර්ය විනයේ සීලය හඳුන්වන්නේ අග්ග දාන මහා දාන. අර වස්තු දාන වලට වඩා බොහොමත්ම අග්‍ර වූ මහා දාන විදිහට හඳුන්වා දෙනවා මොකද්ද පහණති පාඨා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති ආදී වශයෙන් පංචිල් පද පහම දක්වනවා ඒකත් ඉස්තර වෙන්නේ ශාගෝපරිණිස්සකෝ මුක්ඛ්‍යානාවල දැන් ඊගාවට තියෙන ජීවිනි හැටියට ගන්නවා නම් භාවනා කර මේ ගත්තා ඒකෙදිත් කරන්නේ මේ තෘෂ්ණාවට හේතු වෙන්නා වූ සෑම යෑම අතේත විරාග නිරෝධෝ විවාද වීම දීලා ගැනීම දුරින්ම දුරු කිරීම ඒ මිදීම කාලය අපරයි ඒ තරමුණු ප්‍රතිපදාවම විස්තර කරන වචන කතරයක් මෙතන තියෙනවා ඒක නිසා භාවනා කරන ඇත්තෝ දානේ නොකර හිතී යුතුයි කියලා අදහසක් නැහැ දානේදි කරන්නේ ඒක ඉතාමත්ම ලාමක ස්වරූපේ තමයි සතු වස්තුවක් තමන්ට දීලා එතකොට ඇති වෙනා වූ ඒ දාන කුසල චේතනාව, එතනින් ගියාම ලබන්නා ලබන සතුට, ඒයින් ලබන විදිහට ආමස ප්‍රීතිය, ඒකම තමයි සීලේදී තව ඝන බහලව පහළ වෙන්නේ. නමුත් මේ පු탁තන ගතියට බර එහෙම නැත්නම් දාන මේ ප්‍රතිපදාව ආරම්භ කර නැත්තු දාන සීල දෙකේ දානයට වැඩි කමක් දක්වනවා. ඒක හිතනවා ලොකුම පරිත්‍යාගයක් කියලා. සීලය ගැන කියනකොට ඒ අත්ෝ මේ සර්වඥාදී ආයන් වහන්සේලා දාණයට වඩා අප්‍රමාණ අපමේය ගතියක් මහා දාන මහා මේ අග්ග දාන වශයෙන් සීල හඳුන්වාට පුතග්ජනත් උගාවක් වෙලාවට සලකන්නේ දානීය තමයි උත්තම සීලේ බොහොම ආත්මාර්ථකාමී කරා. සීලෙදි කරන්නේ මේ දාන්නම වාසිසල් ගන්න වැඩක් ඔය පැත්තකට වෙලා ලෝකයෙන් වෙන වෙලා ඕක කාට කරන්න බැද්ද කරනවන දාන. ඒ තරමටම මේ නිවනටපත් කියලා කෙලවරට යන්න ඕනේ මේ දාන සීලත් එක ගත්තත් හැම වෙලාවෙදීම මේ දානයේ ගොරෝසු පැත්ත තමයි යන්නේ. ඉතින් ඒකේ තේරුම් අරගන්න ඕනේ මේ තේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මොකද කර්මේසා කර්මපතේ අනුව රස දාන වස්තුව දීමෙන් ලැබෙන්නේ මොකද්ද? භව මේ කාම භවයට අදාළ කරන කප සම්පatti. අභේ දානේ දුන්නාම ලැබෙන්නේ මොනවද? ඊ රකපුවාම මේ බය බාරයි. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, අපායක ප්‍රති බය. නැතු ජීවත් වෙන්න පුළුවන්. ඉතින් උගල දෙලක් හිතනවා මේ වගේ නිර්භයව ජීවත් වීම ඕක මනින්ද බෑ. ඕක කුත්තිලක දෙයක්. ඕක අවශ්‍ය නෑ. ඕක හොයාගෙන උත්තර සිල් රැකීම සඳහා අධික පොරවගෙන මේ පුදුසලුවක් පොරවගෙන බොමණුවක් ඉන්න නම් කාට කරන්න වැඩ කරනවා නම් දාන්න. වස්තු දාන. මොකද ප්‍රතිඵලයේ වශයෙන් කියන දේ යැත්තෝ දන්නවා. ඒ දැනීම නිසා දැන හෝ නොදැන මේ දාණයට පෙළඹෙනවා. නමුත් සර්වඥාදී ආර්ය උත්තමයන් වහන්සේලා අනන්ත අප්‍රමාණ විදියට මේ වස්තු දාණයට වඩා අභේ දාණය වටාට පෙන්නලා තියෙනවා. ඒක ඒ අභේ දාණය වෙනකොට මොකද්ද වෙන පැත්තකින් කියනවනම් කෙලස් පැත්තෙන් බලනකොට වීතික්‍රම කෙලස් නතර කරනවා. සතුන් හරිම වරකම් කිරීම, කාම වර්ධය කිරීම, වචනේ සිදුවන අකුසල කර්ම කියන කාය වචී ద్వාර දෙකෙන් ඇති වෙන වීතික්‍රමණය කරනවා. සමාජයේට හිංසාකාරී, Tamanට මත්තට හිංසාකාරී, දැනටත් හිංසාකාරී, Tamanටත් හිංසාකාරී මේ දේවල් වීතික්‍රමණය කරයි. ඒවතර පිළිම සීලය. ඊගාවට ගිහි විනේ රක්වන භාවනාවේ සඳහන් වෙන සමත විපස්සනා භාවනා දෙක. සමතේදී මේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ඛ්‍ය අනාලයෝ කියන එක ඉදෙන මොනවටද? ඊවර දාතවල. නිවන ධර්ම තියලා. නිවන ධර්ම ත්‍යාග කරන. දුරිම දුරු කරන. ඒ මිදෙනවා. ඒ පිළිබඳ ආලේ දුරල. නමුත් ඒක අර නිවනේ සඳහන් කරන විදිහට අසේත විරාග නිරෝධයක් වෙන්නේ නැහැ. නමුත් අර දාන වස්තු දීම, අබේ දානේ දීම ඊගාවට මේ පරිඋත්ථාන වශයෙන් අත්තා වූ කෙලස් ටික తాවකාලිකව දීලා ගැනීම අර දාන කුසලයට වඩා සීල කුසලයට වඩා භාවනා කුසල ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒකර තමයි අපිට දීත්‍ය ධම්ම සුඛ විහරණය කියන මෙලෝ වශයෙන්ම යම් කිසි ප්‍රතිපත්තිමේ ලාභයක් ප්‍රතිපත්තිමේ සුඛයක් ඉඳ ගන්න පුළුවන්. ඒක දාන සීල දෙකට වැඩි වැඩි. සමත ලැබෙන සුඛය දාන සීල දෙකට වැඩි වැඩි. ඊට එහා ගිය එකක් තමයි අශේෂ විරාග නිරෝධය ගියාම ඔන්න ඔය කියන සමත සැපයක් දාලා අපහැරලා. වෙන විදිහට කියනවනම් ආනුසය කෙලෙස්ම අතහැරලා දැමීම තමයි විපස්සනාදී කරන්නේ. ඒකවල දාන ගැන, වස්තු දාන ගැන කුමල කතාව, සීල ගැන කුමල කතාව. සමත සුඛේ පවා සැකයට භාජනය කරනවා. එහෙම නැත්නම් ඒකත් පහත් කරලා පාඩක. ඊළඟ එහාට කරකන්නේ සම්පූර්ණයෙන්ම අතහැර දැමීම. අන්න එතෙන්ට යනකොට අර දාන සීල දෙක පටලවාගෙන ඉන්නා මට්ටමේ ඉන්න බාලාංශ පන්ති නැත්තඳ ඉතාමත් අමාරුයි තේරුම් අරගන්න මේ අශේෂ විරාග නිරෝධේ මේ තරම ශ්‍රේෂ්ඨ ඇයි කියලා. ඇයි මේක ශ්‍රේෂ්ඨ කළ කල්කේ යුක්ති කියලා. එයත් කියන්නේ සංසන්දනාත්මක බැලුවොත් ඇයි මේ සීලය උතුම් කළ කලකන් නැත්තේ? ඇයි සමතෙහි උතුම් කළ කලකන් නැත්තේ? ඇයි විපස්සනා මිශ්‍ර තියාගෙන ඉන්නේ කියලා කියන එක ලොකු ප්‍රශ්නයක් අරගන්නවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දාණයෙන් ලබන්නා වූ මූලික පරිත්‍යාග පුහුණුවක් නැතුව කාමදායකවත් සීලයට පෙළඹීමක් සීලයේ කියන උසස් පන්තියට සමත් වීමක් කරන්න බෑ. ඒක වෙන්න බෑ. දානේ දීලත් සිල් නොරක ඉන්නේ ඒක තියෙනවා. දානයක් නොදෙනවා නම් සීලය ගැන අහන්න දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් මේ ජීවිතයක ලොකු පිළිච්චකමක් පරිපූර්ණ බවක් ඇතුව දාන සීල දෙකම අගය කරමින් හැකි ප්‍රමාණයෙන් කටයුතු කරනවා නම් එවැනි කෙනෙක් තුල සමහර විටක සමත සුඛය ලබන්න වාසනාව තියෙන්න පුළුවන්. නමුත් එහෙම කරලා වර්ධින ඇත්තෝ ලෝකෙ වැඩි බවයි මගේ මේ පෞද්ගලික අවුරුදු 20 30 කාලය ඇතුළත මට තේරෙනවා. දාන ගැන හොඳටම හැඟීම තියෙනවා, සීලය ගැන හැඟීමක් තියෙනවා, සමතය ගැන හැඟීමක් තියෙනවා. නමුත් කෙරුවට හරියන්නේ නැහැ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් දානෙන් සීලෙන් තොරව සමතයක් කරන්න කියලා හරියයි කියලා හිතනවනම් ඒක මේ ආසේ මාළිගා හදන්න හදනවා වගේ වැරදි. යම් ආකාරයකට මේ කියන දාන සීල සමත භාවනා කියන තුනම උත්සාහ කරලා ඊගාවට ගියොත් විපස්සනාව හරියන් කියන ඉඩ වැඩි. ඒවා නැතුව විපස්සනාව කරනවා කියුවොත් ඒකත් අරවන්නම තමයි. මේ කියන ඔක්කොටම එහා පැත්තේ ගිය එකක් තමයි මේ අශේෂ විරාග නිරෝධය කියන එක එහෙම නැත්නම් දුක් ආර්ය සමුදය සත්‍ය කියන එක මේ සීල සමාධි ප්‍රඥා තුනෙන් පරිණිත විත මේ මේ වෙන් වෙච්ච ඒ වගේ අනාලම්බිත ධර්මයක් මේ විතර කෙරුවේ ඒක සඳහා යෑමට ඇති ප්‍රතිපත්ති මාර්ගය. ඒ ඒ ප්‍රතිපත්ති මාර්ගය යම් ආකාරයකින් තෘෂ්ණාවෙන් බාහිර පැත්තට. තෘෂ්ණාව ගෙවා ගැනීම වෙනවද මේ ඒ සඳහා හොඳටම දැනගන්න තියෙන්නේ තෘෂ්ණාව කියන්නේ මොකක්ද කියන එක. ඒකයි මේ සමුදේ සත්‍යයේ විස්තරයත් එක්කම ඒ කියනා වූ යෝ තත්සායව තණ්හාය අපේස විරාග නිරෝධ ගැන මේ දැන් දැන් උණුුණුවේ දේශනා කරන්න ඉරිච්ච තණ්හාව ගේම විරාග නිරෝධයයි ආදී සත්‍යයක් වෙන්නේ සමුදේ නිරෝධාරිය සත්‍යයක් වෙන්නේ ඒක නිසා ඒ සී දාන සීල භාවනා වැඩ පිළිවෙල යන ඇත්තෝ මේ තෘෂ්ණාව පිළිබඳ හොඳ ආසන්න උත්සන්න අවබෝධයකින් යුක්ත වෙනවා. අභාග්‍යයකට වාගේ මේ භාවනා කරන ලෝකයේ තෘෂ්ණාව නරක දෙයක් විදිහට කලකලා එහෙම නැත්නම් තෘෂ්ණාව අකුසලපත්තේ ලාලා තෘෂ්ණාව නැති දේ හොයන්න හදවට තෘෂ්ණා පිළිබඳ පූර්ණ අවබෝධයක් ගන්න උත්සාහ කරන බොහෝම අඩුයි. ඒ මොකද අර හොඳ නරක දෙක පිළිබඳව පවතින ආ වූ द्वේතාවේ නිසා තෘෂ්ණාව මතුවෙනකොටම ඒකෙන් බැහැර වෙන්න උත්සාහ කරනවා. ඒක නැති කරන්න උත්සාහ කරනවා. ඒකට ද්වේෂ කරන්න උත්සාහ කරනවා. ඒක නොතිබිය යුක්තක් වශයෙන් උත්සාහ කරනවා. නමුත් අපි පසුගිය සති කීපයක් උත්සාහ කළා මේ තෘෂ්ණාව කියන එක ඉස්තේ සාපන්නා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති කියලා සරුවචනන්සේ ඉතාමත්ම සවිස්තර ඉතාමත්ම හිමීට පෙන්ලා දෙනවා මේ තෘෂ්ණාව කොතනද හටගන්නේ කොතනද ළඟදයි අන්න ඒ පිළිබඳව මධ්‍යස්ථ අවබෝධයක් නැත්නම් මධ්‍යස්ථ පරිේශනයක් ආර්ය පරිේශනයක් නොකළොත් ඒ පුද්ගලයාට මේ යෝතස්සායව තණ්හාය අපේස විරාග නිරෝධෝ කියන ඒ කියන්නාලද තෘෂ්ණාවගේ සැක දුරු කරලා ශේෂ නොවු අශේෂ නිරෝධයක් ඉතා ගන්නවා. ඒ නිසා තෘෂ්ණාව පිළිබඳ පූර්ණ අවබෝධයක් අවශ්‍යයි. ඒකනම් තෘෂ්ණාව පිළිබඳ පූර්ණ ආභෝධයක් අවශ්‍යයි කියන කලම් පරමාර්ථයේ ඒ තෘෂ්ණාව ඉබේ ලෙස දෙන දෙයක්. ඒක සඳහා අපි කාටවත් ගෙවන්න ඕනේ නෑ. සංසාරගත සත්‍යයට තෘෂ්ණාවෙන් තෙන්දිලා ඉන්නේ. තෘෂ්ණාවෙන් තෙන්දිලා ඉන්නේ. ඒ පිළිබඳව අපි පිළිගෙන තෘෂ්ණාව මතුවෙන මතුවෙන වාල්. කොතනද මේක මතුවෙන්නේ? කොතනද මේක ළඟගන්නේ කියන විදිහට ඔත්තු සේවාවක යෙදෙන කෙනෙක්. විරුද්ධ පාක්ෂික බලකඳ උරේ සෑම ගන් දෙනුවක් පිළිබඳව ඔත්තු බලන ස්වරූපයෙන් ආයුධයතු නෙවෙයි යන්නේ. දෙස්සලාගෙන යන්නේ. නමුත් ආයුධයතු ඉන්නා වූ හමුදාවකට හොඳ තොරතුරු රාශියක් අපේ. මෙන්න මේකදී මේ හුඟ දෙනෙක්ගේ ප්‍රධාන දුර්ලභමක් තියෙනවා ඒ තෘෂ්ණාව දැන ගැනීම හෝ තෘෂ්ණාව මතුවීම ම අකුසලයක් කියලා හිතලා පවක් කියලා. තෘෂ්ණාව කියන්නේ අකුසල පැත්තක් තමයි. නමුත් මේ පුද්ගලයා ගැන දන්නේ නැතුව කවමදාකවත් ඒ තෘෂ්ණාවගේ අපේස විරාග නිරෝධය බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මතුවෙන මතුවෙන තර තෘෂ්ණාව තලන්න හදනවා. තෘෂ්ණා රෝග ලක්ෂණේ මඩින්න හදනවා. වේදනානාශක මගින් කවදාකවත් රෝග මූලිය තියාගන්න අපිට. ඒක නිසා සමුදේ සත්‍යයත් විරෝධ සත්‍යයත් කියන මේ දෙකම පදනම් වෙන්නේ එකම එක පදනම බව තේරුම් ගන්න බොහෝ කල් යයි කියලා මම බලාපොරොත්තු අපි දන්නවා කලී ගහක ඇති වෙච්ච ඉරවකට උදෙන්න තුලිසුලඟට ගහ කඩාම නිසා හෝ කඩල කඩ යාම නිසා එක පැති එක් කරනවා හොරමුලකට එක පැති එක් කරනවා ළඟම තියෙන ආරණ්‍යයට. ඉතින් මේ දෙන්නාගේ ලැබපු ආශ්‍රය නිසා අවසානයේ අතරමංගෙච්ච රජ කෙනෙකුට මේ දෙන්නාගේ හමු වීමේදී ඇති උනේ සම්පූර්ණ පරස්පර හැඟීම් දෙකක්. ඒ වරමුණේ ඇතිච්ච ගිරා පැටියා දකින්නකොටම අල්ලගනිලා කඩාගනිලා මරපල්ලා තලපල්ලා කියන මේ වචන වලින් තමයි රාගන්තිකට සංග්‍රහ කරන්නේ. එතෙන්දි රාජ්‍යරෝ පවා බයිනවා. මේ රාජ්‍යරෝ සිටියේ වෙලාවේ අසර වෙලා අතරමයි. ඊගාවට අරණ්‍ය සේනාසනෙට ගියාට පස්සේ එතන හිටපු එකා කිව්වේ එන්න මෙන්න පැන්තාලියේ වතුර තියෙන බොණ්ඩ විවේක ගන්න ආදි වශයෙන් සම්පූර්ණ හිතන වෙන කතාවක්. ඒත් මේ කතාවෙන් පෙන්නන්නේ මොකද්ද මේ දෙන්නම හැදුන එකම කූඩිය. ඒ වගේ තමයි මේ අදුක්ඛ නිරෝධාරිය සත්‍ය විස්තර කරනකොට වෙන මොනවත් අත්ම දරුවචනන්ට අලුතෙන් දාන්නේ නැහැ. සාන්දෘෂ්ටික වූ මේ තෘෂ්ණාව සම්බන්ධ කතා කරපු පෙළමයි මෙතන ඉතිරිපත් කරන්නේ. ඒක නිසා මේ කාල තුනක් වගලාගෙන දේශයක් වගලාගෙන මේක වවාගෙන කරන ඇත්තන්ද හරි අතරන භාවයකටපත් වෙනවා මේ මේ නිරෝධ සත්‍ය විස්තර කරනකොට. ඒ මොකද ඒකට අරගන්නේ අර සමුදේ සත්‍ය කාබන් පිටකට. කාබ ඒ සමුදේ සත්‍ය නරකක් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නෑ. ඒක දුරු කිරීමට උත්සාහ කරනම් පටන් ගන්න වෙලාව ඉඳලා දැන හෝ නොදැන ද්වේෂසහගත හිතකින් එහෙම කෙනෙකුට කවදාකවත් මේ නිර්වාණය අවබෝධ කිරීමක් නිරෝධය කිරීමක් කරන්න බැහැ. කෙරුවත් ඒක తాවකාලික රෝග ලක්ෂණ දුරු කිරීමක් මිස රෝග මූලයට ළඟවීමක් නෙවෙයි. අර සාමාන්‍ය විවහාර කාකාරට කියනවා මානිය සුවඳමය කුඩමසු පිළි ගන්ධමය දෙකට මුලදීමය හොඳට නරකට දෙකට කටමැද. මේ ජල කඳේම තමයි කුඩ මස්ස පහළ වෙන්නේ. ඒ කුඩ මස්ස වතුරේ හිටියත් කොට දැම්මත් උගේ පිළී ගන්නව නමයි. මේ වලක ජල කඩේම තමයි මානෙන් මල පහළ වෙන්නේ. ඒක කොහොම කරත් සුවඳනේ තමයි. මේ දෙකටම මුල් වෙලා තියෙන වතුරයි. ඒ නිසා අපේ සාමාන්‍යයෙන් කායද්්වාර, වචීද්්වාර, මනෝද්්වාර කියුවාම හොඳට නරකට දෙකට කටමේ කියලා මේකේ ලක්ෂණ ගැළපෙල්ලක් කියනවා. ඉතින් මේ තෘෂ්ණාව ගැන කතා කරන්න ගියත් දැන් තෘෂ්ණාව පිළිබඳ සරුවත්යන් වහන්සේ ඔය කියන ලද තණ්හාවගේ අපේස විරාග නිරෝධයමයි, ත්‍යාගයමයි, පටිනිස්සග්ගයමයි, නිදීමමයි, අනාලයමයි නිරෝධය කියලා සරුවත්යන්හන්සේ ඒ හඳුන්වා දීමෙන් පාඩයෙන් පස්සේ සාකෝපනේ සාභික්ඛවේ සංඝා කත්ත පහියමානා පහියති කත්ත නිරුද්ධමානා නිරුද්ධති අනි ඒ මේ තෘෂ්ණාව කොතනකනම් ප්‍රහාණය වෙයිද කොතනකනම් නිරුද්ධ වෙයිද මේ ධ්‍රුව පදේම තමයි උපද දෙක මාරු කරලා තෘෂ්ණාව ගැන කතා කරලා කිව්වේ සාකෝපනේසා භික්ඛ වේසන්න කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති මහණි මේ මේ තෘෂ්ණාව කොතනකනම් උපදීද කොතනකනම් läගගනීද දැන් අහනවා ඒ ප්‍රශ්නේම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සම්බන්ධ කරගෙන මේ මේ තෘෂ්ණාව කොතනක දුරු වෙයිද කොතනක සම්පූර්ණ නිරුද්ධ වෙයිද අර උත්තරේමයි දෙන්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්තේසා එත්ත නිරුද්ධමානා නිරුද්ධ යම් තැනක මේ පංචස්කන්ධයේ ප්‍රිය වූ මනාප මధుර වූ මේ ස්වરૂපයක් පවතිනවාද එතනම තමයි. මේ ප්‍රිය සාත රූපයේ මෙදීම තමයි මේ Nirodha තෘෂ්ණාව පහ වෙන්නේ නිරුද්ධ වෙන්නේ. ප්‍රහීන වෙන්නේ නිරුද්ධ වෙන්නේ එතන. ඇති වෙන්නේ ළඟගන්නේ එතන. කර පුරුදු දෙනවා එක තැනකට ගිහලා දෙපොලක හැදුනා වා. ජලයේ උකන කුඩමක්වා ජලිය උපන්න මිලුමත් නැත්නම් පියුමත් මායලා ගන්ධය සෝදයි දෙකම දෙන්න ඇතේ මේ ප්‍රිය රූප තාත රූප වූ මේ පංචස්කන්ධේමයි තෘෂ්ණාව ඇති වෙන්නේ තෘෂ්ණා පාදේ. ඊගාවට එනවා අර දෙකම උලකට මේ කිව්වා වාගේ ඒ කියන කිංච ලෝකේ ප්‍රිය රූපයි තාත රූපයි. මොනවද මහණනි කොහොමද මහණනි මේ දේවල් ප්‍රිය ස්වභාවයටපත් වෙන්නේ මధుර ස්වභාවයටපත් වෙන්නේ මොනවද මේ කියලා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං මේ ප්‍රේමනාප වූ මధుර වූ ඇහි නිරුද්ධමාන නිරුද්ධති පහියමාන පහියති මේ ඇහිම මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන් මේ තෘෂ්ණාව නිරුද්ධ කරන්න පුළුවන් ඉතින් ඇහ කන දිවනාපය කය කියවට අපි කියන්නේ මෙවුවත් දොරවල් පහක් රටවල් පහක් මෙන්න මේ කටේම තමයි හොඳ නරක දෙකම පහළ ඒ නිසා තෘෂ්ණ සංහාවට නෑ සංසාරේට නිවනට දෙකටම පදනම් වෙන්නේ දෙකටම පදනම් වෙන්නේ කන දෙකටම පදනම් වෙන්නේ නෑහි දෙකටම පදනම් වෙන්නේ දිව දෙකටම පදනම් වෙන්නේ කය දෙකටම පදනම් වෙන්නේ මනෝස්වාය ඒක නිසා ප්‍රශ්නේ ඒකාන්තයෙන්ම වර්තමාන මොහොතේ මේ ඇහැ කන නාය දිව කය, මන කියන පහ ඕනම වෙලාවක සංසාරේ පැත්තට යන්න පුළුවන්. ඊ ගාව චිත්තක්ෂණේ නැත්නම් ඕනේ නම් මේ තෘෂ්ණාව දුරු කරන පැත්තට, නිරෝධ පැත්තට යන්න. ඒක නිසා එකම ద్వාර තණ්හාවට සරණාව ඇතිවීමට තණ්හාව නැති වීමට පහළ වෙන්න පුළුවන් නිසා අර මූල මාධ්‍යම කාර්යකාවගේ තැන්වල ඒක ටිකක් අන්තවාදී වෙන්නද ප්‍රකාශ කරා නමුත් හිත්වලින් ප්‍රකාශ ප්‍රකාශ කරනවා සංසාරස්ස නිර්වාණ කිංචපි නකිංච කිංචින්පි විශේෂණක් සංසාරේ නිර්වාණය කිසිම වෙනසක් නැහැ කියලා. නිර්වාණය සංසාරයටදී කිසිම වෙනසක් නැහැ කියලා. ඒකෝට හරි පටලැවිල්ලකටපත් වෙනවා මේ සදාචාරය පිළිබඳ හැඟීමට. ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන් සර්වඥතාඥානයේ පැත්තෙන් බැලුවොත් මේ නිවනට මේ තෘෂ්ණාවට නැත්නම් තෘෂ්ණාව ඇතිවීමට තෘෂ්ණාව නැතිවීමට හේතු වෙන්නේ ඇයි? කන, නාසය, ජීව, කය, මන. ඒක දැන් තියෙන. ඒක තියෙ නැත්නම් විතරයි මේ සංසාරයේ බහුවේ පුද්ගලයන් බවට, මනුෂ්‍යයන් බවට, ඇති පුද්ගලයන් බවට නම් කරන්නේ. ඒ තියෙන කන්නේ ඕනනම් සංසාරේ ගන්න පුළුවන් ඕනනම් නිර්වාණය ගන්න පුළුවන්. තව ඉස්සරහට මේ වාගේ අර කුෂ්ණාව පිළිබඳව කතා කරපු වෙලාවෙන් සමුදේ සත්‍ය කතා කරපු වෙලාවේදී වගේ මේ ඇහැට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ නිසා පහළ වෙන්නා වූ චක්කුසෝත ගාන ආදී මේ රූප ශබ්ද ගන්ධ රස කියන අරමුණු ඒ නිසා පහළ වෙන ස්පර්ශ ඒ නිසා පහළ වෙන වේදනා ආදී තේරම ලයිස්තුව සම්පූර්ණයෙන්ම දක්වන නිසා ඒ නිවනට හෝ සංසාරයට හේතු වෙන්නේ එකම පදනම. ඒ නිසාම රෝහිතස සූත්‍රයේ සර්වචනා සඳහන් කරනවා ධ්‍යානමත්‍ය කලෙබලේ සසම්මි සසඤ්ඤේමි සමනකේ. මේ වයන්නේ පඹයක් පමණ වූ ශරීරේ සංඥා ඇති කල්හි මනස ඇති කල්හි එහිම මම දුක් ලෝකයක් පණවනවා ලෝක සමුදයක් පණවනවා ලෝක නිරෝධයක් පණවනවා ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවක් පණවනවා නිසා manussත්වය කියලා කියන්නේ පුදුමාකාර දුර්ලභ අවස්ථාවක්. මේ චක්කු සෝත ධාන කිව්වා කියන මේ මන කියන தත්ත්ව අපිට පේන තිබුණාට තී සංසතුන් අතර ඒවා කවදාකවත් මේ කියන විදිහට ඒක සංසාරයට හේතු වෙන්නේ මේ ටිකමයි නිවනට හේතු වෙන්නේ මේ ටිකමයි කියන එක කවදාකවත් හේතු ගන්න ළම මෙහෙදි තේරුම් ගත්තොත් මිස එහෙදි තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. සාමානුෂත්වයේදී ඒකෙදි මේ නෞකාර දෙවියෙක් හෝ බාහිර කාරකයක් ඉන්න අතාක්කක් කවදාකවත් ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙකුට මේ ඇහැ කන දිවනාසය කය මන කියන ద్వාර හය හෝ ඒකට හේතු වෙන අරමුණු වල හෝ ස්පර්ශාදී চৈতසික කුල හෝ නිවන කියනවා කියන කවදාකවත් හිතා ගන්නවත් බෑ එහෙම කිව්වොත් එයාත් තමයි ආගම හැටියට කියන බුද්ධලයා මරන්න ගන්නවා ඒ මොකද එතකොට තරබලකාරී දෙවියන් වහන්සේ නිෂ්ප්‍රභ වෙනවා. උන්වහන්සේලා කරන්න දෙයක් නැති වෙනවා. අද අභාග්‍යයකට වගේ මේක කියනකොට බෞද්ධය අතරත් මරන්නලා හැදෙන ගැටයක් තියෙනවා. ඒකත් අර කාලේ හැටියට විස්තර කරනවා මේ ජීවිතේදී බෑ පස්සේ ජීවිතවල පාරමිතා පුරාණ යන්න ඕන කියලා එක්ක එකක්. එහෙම නැත්නම් හිතනවා මම නිවන් ලබා ගන්න බැරි අල්ලපු දෙකම නැද හොල්මන් කරපු නිසා හොුණියම් කරපු නිසා එහෙම නැත්නම් යුතුයුනේ වර්ධිච්ච නිසා එහෙම නැත්නම් ආහාර නැති නිසා එහෙම නැත්නම් මේවත් හරි මధుරෝ කන්න නිසා නැත්නම් කවුරුත් කහින නිසා මුක්ක කරි මට නිවන් ලබන්න බැරි අනුන්නිකයි කිය මේ කාලේ මාර්ගයෙන් හෝ සුඛල මාර්ගයෙන් හෝ දේශේ මාර්ගයෙන් හෝ අනුන්ට පටවන ගතිය නිසා යක්ෂ කෙනෙක් කිව්වත් බැරි වෙලාවක් මම නිවන් ලැබුවයි කියලා ඒ මනස මරණීය දන්දේට ලක් කරන කර්මකට අද මේ කුහක සමාජයේ ලැස්තිලා ඉන්නවා. හරිම අමාරුකටපත් වෙනවා කවුරු හරි යම් කිසි ධ්‍යානයක් මාර්ගයක් හෝ ලැබුවයි කිව්වොත් අති කොන වට වෙනවා යාව පරීක්ෂා කරනවා. මේ වට වෙන කච්චිය තමයි මේ ගුණ තියෙන පුළුවන් ලකුණු. මේක භයානකයි. මේ ආගමානුකූලව ඇති කරන මේ මේ තේරීම, බේරීම ඉතාමත්ම භයානකයි. නමුත් නිවනේ නිවනපත් වෙච්ච පුද්ගලයා හෝ නැත්නම් නිවන භාවයක් වශයෙන් ගත්තොත් ඔය කිසිම කෙනෙකුගේ කිසිම කවුරුත් අසක් ඒකලගේ බලපෑමක් ඇති වෙනවා. ඇති වෙනව නම් ඒකට නිවන කියලා කියන්නත් බැහැ. මොකද නිවන තියෙන්නේ සාන්තරසය. සාන්තරසං සාන්ති ලක්ෂණය සාන්ති ලක්ෂණ නිබ්බාන නේද සාන්ත වූ නිර්වාණ ධාතු කියලා කියනවා. අච්චුති රස කවුරුත් කැස්සයි කියලා. කවුරුත් වේදනය කරුවා කියලා ඒක චුති වෙන්නේ නැහැ පැහැර යන්නේ. ඒපත් වෙච්ච කෙනාට ඒකේ තියෙන අයිතිය බුද්ධිය එහෙම. මොකද ඒ පුද්ගලයා තමන්ගේම ප්‍රතිපත්තියමයි ඒක ඇති කරගෙන තියෙන්නේ. ඒක ඉතලා ඒ පුද්ගලයාම මේ කියපු தත්ත සංකල්පය. මේ ජීවිතයෙන් පුළුවන් නිවන් ලබන්න, මේ භාවනාවෙන් පුළුවන් නිවන් ලබන්න, මේ ගුරුවරගෙන් පුළුවන් නිවන් ලබන්න, මේ ස්ථානයෙන් පුළුවන් කියන එක සැක නොකරපු කිසිම කෙනෙක් නැහැ. හැම කෙනෙක්ම සැක කරලා තියෙනවා. සංකාරකන විසුද්ධිය කියන්නේ අන්න ඒවා ඉක්මවල යන තරමට මේ යම් කෙනෙක් භාවනා කළා නම් ඒ බුද්ධලට වැටෙනවා නිවන කියන එක කවුරුත් වහන්දයක්වත් කායයට ඒවා කියන අධිකාරියක්වත් මොනවාක්වත් නෙවෙයි යම් තැනක තණ්හාව ඇති වෙනවද අන්න ඒ තණ්හාව පිළිබඳ පූර්ණ අවබෝධය ඇති වෙනකොට ඒ තණ්හාව තුනේ නැති අශේෂ විරාග නිරෝධෝ චාගෝ අධිනිස්සග්ගෝ මුක්තිය. ඒ නිසා අනිවාර්යයෙන්ම තෘෂ්ණාව පවතිනවනම් ඒක නිවන ලබන්න තෘෂ්ණාව පවතින ඒක ගන්නවනම් ඒ නිවන ලබන්න තියෙන මූලික සුසුකම ඒකයි. සාන්දෘෂ්ටිකයි. මේක මෙලවදීමයි. මේ ආත්මේදීමයි. කවුරු හරි කියන දානවා මේ ආවල් දුර්වකම නිසා ආවල් බැරිකම නිසා බෑ කියලා එහෙනම් ඒ කියන්නේ ඒ පුදුල තෘෂ්ණාව පොදි කිරීමේ දුර්වකම් කියනවා. එනවා යෝගාවචරය දුක දුක් ආර්ය සත්‍යය පිළිබඳව පසුබෑමත් එපර බෑමක් මේ බංකොලොත් භාගයක් බලාපොරොත්තු කල කර ගැනීමක් කරන්නේ දුක එනකොට තේරුම් ගන්න ඕන දැන් සමුදේක කිත්තු මේ දුක ඇති වෙච්ච තැන දැක ගන්න දුක එන්න මෙපා දුක නැති තැන හිතලා ගන්න දේ ඒක මාකියක් විතර කාලය වශයෙන් සාන්දෘෂ්ටික නැහැ නිසා දුක යම් අවස්ථාවක අපටපත් වුණාද ඒ පුද්ගලයා ඒ දුක උප්පී අනුනුසුතේසු ධම්මේසු පෙර නොඇසුණු විරෝතාලේ දුකට සාතර ඒ මොකද මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා දේශනා කළ තියෙන දුක්ඛ සත්‍ය ඉස්සලාම අවබෝධ කරගන්න ඕනේ ඒක කාය වශයෙන් අවබෝධ කරගන්න ඕනේ වේදනා වශයෙන් අවබෝධ කරගන්න ඕනේ චිත්ත වශයෙන් අවබෝධ කරගන්න ඕනේ ධම්ම වශයෙන් අවබෝධ කරගන්න ඉතින් මේක භාවිතා කරගෙන කරගෙන යන්න යන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික වඩා වඩා දුක් වලට වැඩ වඩා තීව්‍ර දුක් වලට අවබෝධ කිරීමේ ශක්තිය වැඩෙනවා නම් තෘෂ්ණාව පිළිබඳ පෙර නොසුන විරුත් ආලයට තමම අවබෝධ කරගන්න පටන් අර ගන්නවා මේ තෘෂ්ණාව විවිධ මට්ටම් කියනවා. බාලාංශ මට්ටමේ ඍජුව බලපාන දේවල් කියනවා. ඊගාවට මේ පරිඋත්සාහ මට්ටමට යනවා අනුශේ මට්ටමට යනවා මේ තේරම එකින් එක එකින් එක අත්කරමින් යන ගමන තෘෂ්ණාව හොයා යන ගමනක්. ඒක අපේ අනේක ಜಾති සංසාරයන් සංධාවිසං අනිබ්බිසං දහකාරංග වේ සම්සෝ දුක්ඛා ಜಾති පුනක් පුනන්තිය ප්‍රථම උදාහරණය දුන්නා සඳහන් කරේ මේ තෘෂ්ණාවන්ති වඩුරාලයි හොයාගෙන යන්නේ. ඔව් මේ ආදෝපත්‍ය සදාකාරය කරන පැත්තේ ඇත්තු මේක අකුසලයිසිකයක් කියලා. නැත්නම් අකුසලයක් කියලා කිව්වට නම් කමක් නැහැ. ඒකට මේ කලු ලයිස්ට්ුවට දැම්මට පස්සේ අපි තෘෂ්ණාව දුරු කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් තෘෂ්ණාව මකන්න උත්සාහ කරනවා නැත්නම් තෘෂ්ණාවෙන් පැනියන්න උත්සාහ කරනවා. ඒ වගේම තෘෂ්ණාවත් එක්ක වැඩ කරන ඇත්තෝ පිළිබඳව සැක උපදවනවා. ඒක කවදාකවත් කුෂ්ණා පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබන්නේ කුෂ්ණා පිළිබඳ අවබෝධයෙන් තොර යෝ තත්තායව තණ්හාය අපේක විරාග නිරෝධෝ වෙනද ඒ කියන ලද කුෂ්ණාව ගේම අපේක විරාග නිරෝධය දැක ගන්නට හම් වෙන්නේ ඒ නිසාම දෝ සර්වඥාගේ දේශනා කරනවා මහණිමම දකින්නෙකුටම දන්න කෙනෙකුටම කුෂ්ණා ප්‍රහාණය කියනවා නොදකින්නෙකුට නොදන්නෙකුට ප්‍රහාණය කරන්න බැරි බව නිසා මෙතනදී තවත් එක පැත්තක් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ මොකද්ද? අනුංග සුෂ්ණා ඉගෙන ගත්තට අපිට ලැබෙනවා. මේ වෙලාවේ නැති සුෂ්ණා ඉගෙන ගත්තට අපිට ඔය කියන සාන්දෘෂ්ටික ඵලයට ඇති වැඩක් නැහැ. සුෂ්ණාව පිළිබඳව නොවේවා නොදකි නොපතන් කියන අනිත්‍යන භාවනාවේ කවදාත් සුෂ්ණා පිළිබඳ පූර්ණ හරස්කලක් සජීවී දර්ශන දැක් ගන්නත් බැහැ. ඒක නිසා අපේ සාමාන්‍ය ගිහි ජීවිතයේ තියෙන කතාවක් පැමිණි දුක් කණි රසයි. ඒක අපි යම් කිසි කටයුත්තක් කරන භාවනාවක් වේවා නැත්නම් ඉඳගෙන කරන භාවනාවක් සක්මනක් එදිනදා කටයුත්තක් එහෙම නැත්නම් මොනවාරි කටයුත්තක් කරනකොට අප කරා පැමිණෙන දුකේ විශේෂ පණිවිඩයක් තියෙනවා. අපි කියනවා මේ දුක නැති තැන මට හොඳට පැයකට භාවනා කරන්න පුළුවන් කියලා. අපි අර යුනිවර්සිටි ගිහිනකොට මගේ යාළුවෙක් කිව්වා, "හරිම දක්ෂ ආසයි ක්‍රිකට් කාරයා." හැබැයි හරි පෙට්ටියක ඇඟට පාන කියන මම එදා අවුට් වුණා නැත්තම් 100ක් ගහන්න හිතාන කියලා. අවුට් වෙච්ච නිසා ගහන්න බැරි. නැත්තම් මම 100ක් ගහන්න හිතාන. ඉතින් ඔක්කොම ලයිට ආයේ මේ මధుරෝ නැත්තම් නිවන් දකින්න. කයින් නැත්තම් නිවන් දකින්න. දොරවල් අඬවල් සද්දේ නැත්තම් නිවන් දකින්න පුළුවන් කියන ඒ සංකීර්ණ දුක ඒකට හේතු වෙලා තියෙන Taman තුළම පවතින ආ වූ કૃષ્ණාව දැක ගන්නා තරමට දුකට සාදර නොවේ. නැත්නම් දුක පරිඤ්ඤයං කියවිත ආත්මත දැක ගන්නා මේ කියන අදහසෙන් තොරව දුක ප්‍රහාණය කරන්න හදන ගැතිය වංචකයි. කුමකයි? මිත්‍යා දෘෂ්ටිකයි. අයෝනිසෝ මනසිකාරයි. මේ මේක ආධුනිකයට කියන හරියට විදිහට ඉතින් මම මෙච්චර උනන්දු මෙච්චර කැපකල මෙහෙම භාවනා කරද්දී මොකද මට මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ මොකද මම ආයෙත් සමස්කාරය කියලා කියන්නේ ආදි වශයෙන් කල්පනා කරනවා නමුත් ඉහළට භාවනා කරගෙන කරගෙන යනකොට හිතනවා නිදී නම් පවස්තාරං දීපස්තාවන්ත දස්සාවිනෝ කියන විදිහට සමන්තරව පවතිනා වූ රත්තරන් නිදියක දැකලා ඒක පෙන්ලා දෙන්නක් තේ වැඩි පෙන්ලා දෙන කරුවත් යන වහන්සේ පුතුමාකාර මහා කරුණාවකින් කටයුතු කරේ කණ්ඩ දෙන්න බොන්න දෙන්න කරපු ආරක්ෂාවක් නෙවෙයි. මේ සමන්තුලම ඇඟවිගෙන තියෙන හැම මේ කියන ප්‍රිය රූප සාත රූප සෑම දෙයකම ඕනනම් ජීවිතයට යන්න පුළුවන් ගතිය ඕනනම් සංසාරයට යන්න පුළුවන් ගතිය සර්වඥාන්තද මුදතෝම පැහැදිලි. නමුත් ඒක පිළිබඳව අඩුම ශ්‍රද්ධාවක් හෝ අඩුම යෙදීමක් ඇති කෙනාට පේන්නේ নানা ආකාර හේතු නැ නිවන් නම් බෑ. ඒක දැන් කරන්න බෑ. ඒ වෙනුවට දැන් මේ පාරමිතා පුරන්න ඕනේ. එහෙම නැත්නම් බෝධි සම්භාර පුරන්න ඕනේ. එහෙම නැත්නම් මට ගුරුවරයා නියම වෙලාවට හම්බෙන්න ආදි වශයෙන් අර ලෝකෙින වේදකමට ඕනේ මේ දේවල් අඩුම කඩම සොයන ගැතියක් තියෙනවා. ඒක නිසා මේ දුක් ආර්ය සමුදය සත්‍යය නැත්නම් අපි කියනවා නිරෝධ සත්‍ය ගැන සාකච්ඡා කරනකොට ඊට ඉස්සරහා තියෙන සමුදේ සත්‍යයත් එක්ක තියෙන සම්බන්ධතාවය බලනකොට ඒකෙම කාබන් පිටපතක් බව තේරුම් අරගන්නකොට ඒ අනිකුත් සූත්‍ර පිටකේ සංකම් වල මෙහිලා කියන ඒ සිත උනන්දු කරවන සුළු සූත්‍ර පිළිබඳව පුදුමාකාර විවරණයක් ඇති මේක තමයි විපස්සනා වල විපස්සනාදී මේක හුත්තට පටහැරලා බලන්න දුකේමයි දුක්ඛ නිරෝධය වයි. දුක්ඛ සමුදය හොයන්න පුළුවන් දුක්ඛ සමුදයේමයි දුක්ඛ නිරෝධය. ඒක අදුක ප්‍රතික්ෂේප කරා නම් අනිවාර්යයෙන්ම ධන හොනදල සමුදය ප්‍රතික්ෂේප කරා. සමුදය ප්‍රතික්ෂේප කරකනාට ඒ කියන සමුදය මග හැරීමෙන් ලැබුණ ලැබිය යුතු කියනා වූ නිරෝධ මාර්ගයේ නිරෝධයට මගයි. එනිසා විපස්සනාවේදී එක විදිහකට මේක හිස්වන්න කාට කියන්න පුළුවන් මේ දුකේමයි නරකේමයි වැරද්දේමයි පරදීමේමයි සත්‍යයට මාර්ගය කියන්නේ කියලා. නමුත් ඒක බුදු දේශනාවේ සඳහන් වෙන්නේ නරක හොඳ නැති තැනයි සත්‍යය කියන්නේ. ආරිවැරදි දෙක දුරු වෙච්ච තැනයි සත්‍යය කියන්නේ. හොඳ නරක දෙක ඉක්මවු තැනයි සත්‍යය කියන්නේ. ඒ නිසා අපි මේ හොඳ හොඳ වශයෙන් සහ නරක නරක වශයෙන් මනින මේ බිම්ම සම්පූර්ණයෙන්ම දුරු කරන්න වෙනවා. ඒ නිසා නිවනට පච්චුපට්ඨානය නිවන වැටෙන ආකාරයට අනිමිත්ත පච්චුපට්ඨාන. කිසිම නිමිත්තක් කියන්නේ. කියන්නේ එහෙමනම් කියනවා නම් නිවනක් ඒක. කිසිම පිළිමිබුවක් නැහැ. කිසිම නිදර්ශනයක් නැහැ. කිසිම නිමිත්තක් නැහැ. නිවන හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. නිවන හොඳයි නරකයි දෙක නැත්නම් ඊට කලින් තියෙන සමුදේ හොඳයි නරකයි දෙක තෝරන තාක්කල් අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. සමුදේ සමුදේ වශයෙන් දැනගන්න ඕන සමුදේ හොඳ වශයෙන්වත් නරක වශයෙන්වත් නෙවෙයි. නමුත් ව්‍යසනයක් වශයෙන් පවතින්නේ මේ සමුදේ නරක පැත්තට දාලා කරකලා තියෙනවා. එතකොට මේ බුද්ධලයා ඒක දකින්නකොටම විශාල චිත්ත පීඩාවකටපත් වෙනවා අපත්‍ය රෝග හටගන්නවා. රෝග හේතුව මොකද මේකට ප්‍රධාන වෙලා තියෙන්නේ ඒ නිදානේ දුකේ නිදානේ තමන් තුලමයි මේ චිත්තක්ෂණයේමයි මෙතනමයි මේක හරියට නඩුචි නඩුවක් දාලා ඒ විනිශ්චයකාරවරයා නඩුව දාපු මිනිහටම වැරද්ද නැත්නම් නඩුව වැරදි දාපු මිනිහයාම වැරදි කාර්යයක් කළා. මේ නිසායි සර්වඥාන්සේ ප්‍රධාන වශයෙන් සාසුව දේශනා කළ තියෙන්නේ මත මේ සම්බන්ධයෙන් කරන්න දෙයක් නැහැ. මම මෙන්න පාර පෙන්නලා තියෙනවා ඔයත් ගම කරන්නේ. ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ වඳින්න වටින පුද්ගලෙක්. යෝගාවචර ජීවිතයක ඇති වටිනාකම කියලා ඉවර කරන්න බෑ. මොකද යෝගාවචරය කියලා කියන්නේ මෙන්න මේ අභිෝගයට පූර්ණ කාලීනව කැපවෙච්ච කෙනෙක්. අනිකුත් කායට වඩා සර්වඥන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් ක්‍රියාත්මක තියෙනවා. ධර්මයේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. සංඝරත්නය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. සංසාර බය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඒ නැතිනම් කවදාකවත් මේ විදිහට අපිට දුක්ඛ සත්‍ය පරිඤ්ඤය වශයෙන් ආත්මයෙන් අවබෝධ කිරීමේ අභියෝගයක් ඉස්සරහින් තියාගෙන ඉන්න බෑ. මේ දුක්ඛ සත්‍යයේ පූර්ණක සාකල්‍ය හේතුව පංචස්කන්ධෙමයි මමමයි දැන්මයි මෙතනමයි කියලා සමුදේ සත්‍ය තේරුම් අරගන්න නම් පුදුමාකාර අභීත භාවයක්. දාහකක සටන් කරලා දෙන යුදයකට වඩා Taman එක සටන් කරලා දෙන මේ යුද්ධ බුදුහාමර හොඳයි කියලා කියන්නේ මේ සමුදේ සත්‍ය පිළිබඳ කාටවත් චෝදනා කරන්නේ අන්න එතකොට තමයි පෞෂත්වේ නැගී හිටියේ. එතකොට තමයි හැකි සංඥා පහළ වෙලා ඉන්නේ. එහෙනම් මමමයි මේ මා වර්තමානයේ පවතිනව මේ සියලුම දේට ප්‍රධාන හේතුව මමමයි. මෙතනදීම මේක නැති කරන්න පුළුවන්. මෙතනදී මේක අවබෝධ කරගන්න පුළුවන්. වෙන මොනක් අත්වේ තියෙන සෘෂ්ණා සෘෂ්ණා වශයෙන් දකින්න එකයි. දකින්නන්ට දනින්නන්ට මම එහි නිරෝධය ප්‍රකාශ කරනවා කියලා සර්වඥන්තු දේශනා කළා. ඒ කියන්නේ අපිට විපස්සනා භාවනාව හැම වෙලාවෙදීම හේතු සහිතව සහිතවම දුක්ඛ ප්‍රතිපදාවක් විදිහට වෙනවා. ඒක හුඟක් වෙලාවට අර දානීය සීල දෙක සංසන්දනය කරනකොට සීලය ආත්මාර්ථකාමීකමක් විදිහට මේ සමාජය නම් කරන්න පිළිබිලා තියෙනවා වගේ විපස්සනා කරන කතිය නම් කරන්න වෙන්නේ දුක නැති කරන තේසක් නෙවෙයි දුක හොයාගෙන යන පිටක්. ඉතින් සමෝස්තරයක භාවනා කරන් දෙන අයට භාවනා මධ්‍යස්ථාන වල එච්චර පෙන්කෙලි නැහැ. පෙන්කෙලිට තරක් නැහැ මේක. මොකද මෙතන උගන්වන්නේම මේ දුක්ඛ සත්‍යයට සාදර වීමයි දුක්ඛ සත්‍ය පිළිගන්න කටියයි දුක්ඛ සත්‍යයට මුහුණ දෙන එකයි. ඒකට ඒත්තන්න පේන්න තියෙන ඔබම එකක් විතර නෙවෙයි මං ආවේ මම මේ දුක නැති තරක් ලහිතාන ආවේ බලනකොට මෙතන තිබුණට වැඩි දුක. ඉතින් යැත්තු පසුගත්තේ අද්දක පියෙන්නේ යනවා යන්න. ඒක නිසා මේ නිවාරි නිකේතනයක් කරගන්න බොහොම අමාරුයි. නාම නිකේතනයක් කරගන්න පුළුවන් ඒ විපස්සනාවේ පල්ලෙහා තියෙන පැත්තට සත්‍යල සලකන්න පටන් ගත්තොත් ඒ සෑම જાතිකමක් වෙවිලා ඒකේ ලඟින් ගන්නවා. ඉතින් විපස්සනා විස්තර කරගෙන යනකොට දුක්ඛ කීකර කරන යනකොට ඒක ධර්මයේම ධර්ම ආරක්ෂාවටපත් වෙනවා. ඉතාමත්ම මේ ජීවිතේම මමම දැන් මම කරගන්න ඕනේ කියලා නැත්නම් ඒක විශාල වේදිකාවක් කරනවා. ඒකනේ සාන්දෘෂ්ටික ධර්මය, ධර්මයේ සාන්දෘෂ්ටිකත්වය පුදුමාකාර විදිහේ පෞරුෂත්වයක් ඇති කරනවා අර විනාගම් වල කියන විදිහට තමන්ම තමන්ගේ සතර බලධාරී දෙවියන් බවට පත් කරනවා. තමන්ම තමන්ට පිට වෙන කවුරක් අත්තන මොන්නම තායෙන් හෝ කවුරු හරි පිටක් පැතුවා නම් ඒකෙන් වෙන්නේ බලාපොරොත්තු සොරි. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. යමක් ආශ්‍රය කරන නිශ්චය කරන හිතයනම් මේ මනසට සැලීම, සැවීම කුපිත බව කිසිම දෙයක ප්‍රලාණ නැතුව අනිශ්චිතව ගත කරනවා සලිතන්න. සලිතන්නත් ආගති ගතිනවා. එයානවා මේ යනවා ලබනවා ලබනවා කියන දෙයක් නැහැ. ඒ ආගති ගති නැත්තම් ඒ වන්තර කම්පනයක් සිටින්නේ නැහැ. එදා නිවන පිළිබඳව මේ මූලික මේ රාමුව තේරුම් අර ගැනීම ඉස්සතර සුත මේ වශයෙන් චින්තාන වශයෙන් භාවනා වශයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත් වෙන ධර්මයක්. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් ගාක් වෙලාවට තමන් අර දැන හෝ නොදැන තෘෂ්ණාවටම බර වෙච්ච වංචක කර්ම වලට පොහොර දාන වෙච්ච. දැන හෝ නොදැන අන්තේ කර්ම රැස් කරනවා වෙච්ච. චේතනා පහල කරනවා වෙච්ච. නිවැරදි තියෙන්නේ කිසිම චේතනාවක් පිළිබඳව වගකීමක් ගන්න නිසා චේතනා පහල නොකිරීමට ඇති උතුමාකාර උත්සාහයක් තියෙනවා අදුම තරමින් කියනවනම් ඡාග, පටිනිස්සග්ග, මුක්ති අනාගය. චේතනාව පිළිබඳව දීලා දාන්න කැමැත්තක් තියෙනවා. පටිනිස්සග්ග කියලා කියන්නේ දුරින්ම දුරු කරවන්න අවශ්‍යතාවයක් තියෙනවා. මුක්ති චේතනාව මෙදෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. අනාලයෝ ආලය දුරු වීමක් අවස්ථාවක් තියෙනවා. නමුත් එහෙව් ඒ විදිහට පිට පරිසරය හදාගත්තත් වාඩි වෙනකොට සක්මන් කරනකොට ඉදින්දා කටයුතු කරනකොට කොච්චරනම් අපේ හිත චේතනාව පාන. විතරක් අපි කරනවා. රූප සංකේතන, සත්ත්ව සංකේතන වශයෙන් අපි ඉදිරිපත් කරගන්නේ. නමුත් මේ චේතනා පහළ වීම නිසා අපි අනන්ත අප්‍රමාණ සංසාරයකට කර්ම රැස් කරනවා. ඒ නිසා නිවන යම් ආකාරයකට නිවන යම් ප්‍රායෝගික ක්‍රමයකට වටහා ගත්තනම් ඒ පුද්ගලයා ඊට පස්සේ මේ ගලන ගඟ කලබලයි. ගලන ගඟට යන්න ඇරලා ඉවුරේ ඉඳගෙන නොතේවි බලානින්න. අර පරතෝ සංකල්පේ දිගින් දිගටම ඇති කරගන්න. මොකද ඒ කරන සෑම ක්‍රියාවකම කිසිසේත් චේතනාවලින් පරිබාහිරයි කියන්නේ. චේතනාවක් ඇති වුණා නම් ඒක හොඳ වුණත් එකයි නරක වුණත් එකයි දෙකම චේතනාවමයි කම්පනයක්මයි කුපිත භාවයක්මයි. ඒසා නිවනේ තියෙන සාන්ත රසේ නැත්නම් අපි කියන සාන්ත ලක්ෂණය කියලා. ලක්ෂණේ තේරුම් අරගන්න නම් දාන, සීල, භාවනාදී සෑම වැඩපිළිවෙලකදී ඒ පුද්ගලයා තුළ මේ නිවිච්ච ගතිය. නිවිච්ච ගතිය කියන්නේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී ඇහැ කන දිව නාසය ආදී ඒ පාලන චේතනා කියන්නේම ඇතිපත්තේ තේරුම් අරගෙන මේකට කොහොම හෝ සම්බන්ධ වුණොත් මේ තුල ඒ සක්කාය දිට්ඨිය ආදී ධර්ම පහළ වෙනවා ඒ නිසා අනිවාර්යයෙන් චේතනා පහළ වෙනවා ඇති ඇතියෙන් දැකීමයි විපස්සනාව කියලා කියන්නේ ඒක යථා පාඨක විපස්සනා පිළිවිසු ආසන්න පස්සාවට දුක දාන ඉන්දීන හැකීම් දුක දාන පිට දාලා මොකද්ද මේ වැඩ පිළිවෙලේ ප්‍රකට එච්චර කිසිසේත්ම අහවල් දේ බලපන් අහවල් දේට ඵලයන් අහවල් දේම කරපන් කියන එකක් විපස්සනායි යමක් පොළකට ඒකට යක් සක්මන් කරනකොට සම දකුණ වශයෙන් නිකන් ඉස්සලා ඇවිදිනවා ඇවිදලා පායක ක්‍රියාපිළිවෙලට බලනවා බලන මොකද්ද වම කියනකොට ප්‍රකට මොකද්ද දකුණ කියන ප්‍රකට කියලා පොරබන දෙයට හිතාන්නේ එතකොට තමයි ඔය සාන්දෘෂ්ටිකත්වයේ මතුවේ එහෙම නැහැ. තම දකුණ නෙවෙයි ප්‍රකට සත්‍යනේ. එහෙමනම් නතරලා සත්‍යයි. මොකද ඒකයි ප්‍රකට. එහෙම නැහැනේ. අපිට හිතවිලි එනවනේ. එතන නතරලා හිතවිලි ගැන මෙනෙහි කරනවා. එහෙම නැතු අපට රූප පේනවනේ. එහෙම නතරලා රූප බැලීම ගැන මෙනෙහි කරනවා. මෙන්න මේ සාන්දෘෂ්ටිකත්වය යම් තැනක ඉක්මවනවා නම් එතන ඒකාන්තේ වචනික ධර්ම වලටත් මේ පටලවිලටත් පිළිතුරු. සාන්දෘෂ්ටිකත්වය යම් තැනක ඉදිරිපත් වෙනම නම් ඒකාන්තේ විපස්සනාලයි. සාන්දෘෂ්ඨත්වයේ වතු කරගන්න අපි ප්‍රණිති පිහිටව. බුදුබණ අහන කටයුතු කරන. අවසානයේ ඒ සාන්දෘෂ්ඨත්වයේ කොච්චර හොඳ පල්මුදුන් පත් වෙනවද කියනවනේ අනිමිත්ත ස්වરૂපේට. කිසිම දෙයක් නැති තැනට හිත ගියාට පස්සේ ඒක කවදාකවත් කලබල වෙන්නේ නැහැ. අංගෝදෙනකොට කියන භාවනාවේදී අරමුණ හොඳට සාන්ත වෙනවා. ඉවෙනවා. ඒකකොට මේ කලකොල භාවයට තියෙන ඉබේම නිඳනවා. එහෙම තමයි මොකද උනේ? මේ භාවනාවල මේ සතිය තියනවාද කියලා සමාධිය තියනවාද කියලා හිත කුකුස් ඇති කරගන්න. ඒ මොකද මේ චේතනා නැති හිතක් අත්දකලා නැහැ. චේතනාවට කලින් කියන වේදනාවේ සුඛ දුක්ඛ දෙක නැති හිතක් පවතින බවක් අපි දන්නේ. අදුක්කම සුඛ වේදනාවට ආපුවාම දුක් වෙලාට කලකල වෙනවා. නින්දට වැඩ. ඒක අපි ඉතර කුඩල කොට උඩ තිබ්බන් කරලනවා වගේ. සබෝ කාලයක්. අහලා මගේ තමන් වශයෙන් චින්තාමය වශයෙන් පරිකල්පනා කළා මගේ අත්දැකීම වශයෙන් දැකලා මදි බොහෝ කාලයක් ඉරීමෙන් තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනිමිත්ත පච්චපට්ඨා. සම්මුතිය තැනකට හිත යනවා ඒක කියා ගන්න බෑ. භාෂා ජීවහරට අහු වෙන්නේ නෑ. නමුත් නෑ කියන්න බෑ. ඉතින් මෙතන මේ ආපුවම කමඨාන් සුද්ධ කරන්නේ නැහැ. ඒ මොකද කියන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒකනම් බලන්න ඉන්නවා කියන්න දෙයක් එනකම්. ඒ වෙනකොට කීකෝ රාගයක් හරි ද්වේෂයක් හරි පහළ වෙලා එහෙම නැත්නම් චේතනා පහළ වෙලා වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් ඒ තරමටම අපේ ගුණෝය අපේ හැටියට අපේ භාෂාවේ වාරේ හැටියට අපේ කතාවේ වාරේ හැටියට මොනවා හෝ අහුවෙන්න ඕනේ අල්ලගන්න තියෙනවා. තිබුණොත් නම් අපිට කතා කරන්න පස්තුතියක් තියෙනවා කතා පාබත. මාතෘකාවක් තියෙනවා. මාතෘකාවක් නැති තැන ගියාම අන්ත දෙකට වැටෙන කොනින්දට වැටෙනවා නැත්නම් මොකද මේ උනේ කියලා හිත කලබල කරගන්නවා. ඒක නිසා භාවනා කරොත් ප්‍රතිඵල නම් නැත්තේ නේ. නමුත් හොඳනේ ඉල්ලන්නේ ඕක නෙවෙයි. බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. ඒක නිසා ලැබෙන ප්‍රතිඵලය එනකොට එක්ක දුර. එහෙම නැත්නම් ඒක තමයි ඉඳලා. ඒ සංයෝන පිළිබඳව නිවනේ තියෙන මේ ස්වභාව තේරුම් අරගැනීම වචන වශයෙන් හෝ චින්තාමය වශයෙන් ඉස්සහමත් වැඩ කරනවා. ඒ මොකද විතර අත්දැකපු නැති කෙනෙක් නැති තරම්. නමුත් ඒක නෙවෙයි ඉල්ලන්නේ. ඒක අයින් කරලා තාම මොකක්ද වෙන්නේ? ඉතින් අයින් කිරීම කියන්නේ මෙතන ඡාගපටි නිසා කමුත්‍යනාම කියන්නේ නිවන වෙලා තියෙනවා. නිවන එනකොට දුරිම දුරු කරනවා. නිවන එනකොට ඒක ආලේ අතහරිනවා. නිවන එනකොට ඒකෙ මිදෙන්න හදනවා. නිවන එනකොට ඒක දීලා දාලා මොනවා හරි කටගැස්මක් තමයි හොයන්නේ. උනාරි හැප්පෙන දෙයක්. උනාරි අල්ලන්න පුළුවන් දෙයක් බලාගෙන යන ගමනක් තියෙන. ඒ නිසා මූලික වශයෙන් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ප්‍රතික්ෂේපේ නිසා අපි නිවනෙන් බෑ වෙනවා. ප්‍රයෝග ප්‍රතිපත්තත් එනකොට ප්‍රයෝගයක් නැති කර්මයක් නැති චේතනාවක් නැති ඒකේ සංසිඳන මට්ටමට යආ ගන්න බැරි නම් අර පිනට පාව දෙන්න බැරි දෙයක් තමයි. නමුත් ඒක අහනකොට කතා කරනකොට තමයි පත් වෙලා තියෙන මේ දේ අත්දැකලා තියෙන දේට මේවා සම්බන්ධ කරනකොට ලොකු සත්‍යයක් ඇති වෙනවා. අනේ බුද්ධහරි උත්තරයන් වහන්සේලා මේ වගේ තැනදී මේ නියම මාර්ගයේ තේරුම් ගත්තේ ගුරුවරයෙකුගේ උපදේශයක් අතුව ඒක මොන තරම් ආශ්චර්යයක්ද කියලා. ඒ මොකද අපිට මේක අත්දැකලා ගුරුවරු කියලා දීලා තියෙද්දි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ වෙන මොනවාද හොය. මේක සාමාන්‍ය ප්‍රථම මාර්ග ඥානෙට යනකොටවත් පැහැදිලි විනිශ්චයක් අවශ්‍යයි. මුචිත කම්මිතා ඥානෙට යනකොට මේ සියල්ලම ඇතිවීම දෙකෙන් නැතිවීම දෙකෙන් නිදීමේ කැමැත්ත අනිවාර්යම පහළ වෙනවා. පහළ වෙන්න කනිද්දට යන්නේ. ඊට පස්සේ තමයි පටිවිපස්සනා පටන් අරගන්නේ ඊට කලින් තිබුණු හිතෙන්ම වහාගත්ත කෙලෙස් ඊගාව හිතට පේන. ඒ හිත ඒක නිසා අර දැකපු විතර කලින් තිබුණු විතරේ පිළිසෙයි. ඒක තේරුම් ගන්න මෙන්න මෙච්චරක් මම අනාගෙන තියෙනවා. මම මෙච්චරක් චේතනා පාල කරලා තියෙනවා. දැන් හේතු දන්නවා ඉතල හිතේ මෙන්න මෙච්චර කෙලෙස් වෙනවා. මේ හිත ඊගාව හිතෙන් දකිනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ අර කෙලෙස් අඩු හිත කෙලෙස් වැඩි හිත දකින්න දකින්න දකින්න දකින්න දකින්නාට දන්නාට මම නිවනක් ප්‍රාර්ථනා පනවනවා කියන කතාව පටිච්චසමුප්පාදයේ සිද්ධ වෙලා සම්පූර්ණ උපේක්ෂාවට යනවා. ගෙවමින් ගෙවමින් නිරෝධ කියන පදේ ඒකටයි හොඳට මාර්ග දක්වන්නේ. ගෙවමින් ගෙවමින් ගෙවමින් සම්පූර්ණ උපේක්ෂාවට ආවට පස්සේ ඒ පුද්ගලයා ප්‍රණීතිය තමයි බලාපොරොත්තු වෙන්නේ නිවන මුළුමන් තරම් තැම්පත් වෙනවා. මෙන්න මේ සාන්ති රසය මේක දැන් කියනවා. අච්චුති රසයක් කියනවා. මේක දුරු කරන්න බෑ කවුරුත් ඇවිල්ලා කැස්තර කවුරුත් ඇවිල්ලා දොර අඬනකොට මේක දුරු කරන්න බෑ මේක මූලික ශක්තිය. නමුත් අපි ඊට උඩින් තියෙන ලාමක දේවල් වලට සැලෙන තාක්කල් මේ தත්යෙන් අපි සුත වෙනවා. ඒ නිසා අච්චුතිය මේක ගත කරන්නේ. අනිමිත්ත පච්චපට්ඨානා මේක කියාගන්න බැරි තත්ත්වයක් තමයි. නමුත් ඒක තමයි මේ නිවනට පත් වෙනකොට ස්වභාවික ලක්ෂණ. ඒ නිසා මේ අනිමිත්ත ස්වභාවයට පත් වෙනකොට කල්පල වෙන්න නරකයි. අපි දානවා අපරාධකාරයකට බොරුවෙන් ජීවත් වෙච්ච මිනිසෙකුට අඳුර දකිනකොට නිස්සද්ද භාවයට පත් වෙන විශාල බයක් ඇති වෙනවා. ඒ මොකද කෙලෙස් එක කෙලෙස් කියන්නේ බයක් කියලා හදවතන කිදීම සඳහන් කරලා තියෙනවා. ඒ වගේ යෝගාවචර නිමිත්තක් පේන්නේ නැති වෙනකොට කාය නොදැනී යනකොට කාල පිළිබඳව අදහස නැති වෙනකොට බය ගැටියක් ඇති වෙනවා. හිතාගන්නකොට මේ බයම නිවරණයක් ඒකම කෙලෙසයක් ඒ නිසා මගේ හිත කල්ලාතු මම ස්ථාන කරලා තියෙන ඕනේ අන්නේ මේ අනිමිත්ත තත්ත්වයට පත් වෙනකොට ඒක පිළිගන්න. ඒක ගැන සාක්ෂාත් කරගන්න. ඒක සාක්ෂාත් කරගන්න. ආවට බඳු කොච්චර වේ ඇවිල්ලා කතා කළේ යයි. මොකද සාක්ෂාත් කරන්නේ දන්නේ නැත්නම් මොකද මේකයි ජීවන කියලා දන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ සංකාරූප එක්ක ඥානය රහස් පිටකට සමානයි කියලා. ඒක තියෙනවා මේ සාන්ති රාගයේ. ඒකේ තියෙනවා ඒ සාන්ත ලක්ෂණය අච්චුති රසය ඒ වගේම අනිමිත්ත පච්චපත්තාන. ඒ තව තවත් මෝරනවා කියලා කියන්නේ ඌර්ණ භාවයට යනකොට ඒ ගැන කතා කරන්න හිතන එකක් ඒකට අවුලක්. මම මේ කොහොමද කියන්නේ මම මේ කොහොමද වචෙන් නංගවන්නේ ආදි වශයෙන් ඒක ගැන හිතුවොත් ඒක ඒක කියලා කියනවා. ආනිතින් පස්නක් විතර ඒ හිත මේ අනුලෝම ඥානයකටපත් වෙලා ගෝත්‍ර ඥානෙ ඒකටත් පයි. ඒ පැන්න මේ කෙලස් සීමාවල් පිටයි කරගන්න. පළවෙනි පරස්තාවේ කෙලස් සීමාවල් පිටයි කරගන්න. නමුත් මේ පුද්ගලයාට ඊට පස්සේ මේ සක්කායදිට්ඨිය ආදී භයානක ඇලීම් බැඳීම් නැති නිසා කුෂ්ණා පහනකට දැකන්නේ ශක්තියක් තියෙනවා. නමුත් අවසාන සාක්ෂාත් කරගෙන නැත්නම් මෙතන සඳහන් කරන්නේ නාලෝකෝත්තර ධර්මයේ නිවන මාර්ග ඥාන අතේ ඵල ඥාන මාර්ග ඥාන ඵල ඥාන අතේ පරිභාගය කියලා. ඒක මොනම තාලකින්වත් වචනයක නම් වන්න බෑ. නමුත් ඒ කාන්තේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මිත්‍යයි බුද්ධ ධර්ම ඇති වෙනවා. බුද්ධ ධර්මයේ බුද්ධ ශාසනයේ අනිකුත් ආගමවලත් එක තියෙන ප්‍රධාන වෙනස තමයි අත්දකින්න පුළුවන්. එයසොත් තියෙනවක සම්පූර්ණ මොක විස්තර කරන හැබැයි කියනවක මරණයෙන් පස්සේ දෙවියන් ආශික දකුණු පැත්තේ උන්නෝක තියෙන අන්න එදාට තමයි අත්දකින්න පුළුවන් දැන් පාරමිතා පුරන්න දැන් හොඳ වෙන්න කියලා හැම ආගමකම තියෙනවා. බුදුහාමුදුර විතරක් මේ සතිපට්ඨානය අවසන් කරනකොට අත්දවයක් ඇතිවෙනවා. කොහොමද ධර්මයේ ගුණ සඳහන් කරනකොට සාන්දෘෂ්ටික වශයෙන් පෙන්වන්නේ මේක අද අත්දකින්න පුළුවන්. ඒ නිසා යම් ඇහිීමක්, දැකීමක්, ගඳ රස බැලීමක් ස්පර්ශයක් කරන වෙලාවේ ඒක හරියටම ඒ වෙලාවේ වාසාන්දෘෂ්ටික මෙනෙහි කරනවා නම් ඒකටත් නිවන කියලා කියනවා. ඒකට කියනවා සාදාංග නිබ්බුත කියලා. ඒ වෙලාවෙම සාන්තිගතයක් ඇති වෙනවා. ඒ වෙලාවෙම මේ නිමිති ගන්න නැති තත්යකටපත් වෙනවා. නාන ව්‍යංජනක් ගායෝති, නාන නිමිත්තක් ගායෝති කියලා ඒ ප්‍රතිපදාවට පෙළලා විරසන ඒව අධ්‍යක්ෂකු නැති කෙනෙක් න්‍යාය කියන තරමටයි මගේ අදහස. නමුත් ඒක නෙවෙයි මොකද්ද එකක් බලාපොරොත්තු වෙන තාක්කල් අපි මේකට සාක්ෂාත්කරණය කරන්නේ අපි මේකට මල් මාලි දාන්නේ අපි වෙන මොකද්ද වෙනකම් බලන්නේ තාක්කල් ඒකත් අනාත්මකව බලාගෙන ඉන්නවා මේ මනුස්සයා කවදාද හරි දේ හරි ඇටියට තේරුම් ගන්න. අසාරේ සාරමති නොවේ සාරේ සාර දස්සන දස්සාවි විදියට කටයුතු කළොත් බොහොම ලේසියි. එතකොට අපිට සාන්දිටික පැත්තට මේ භාවනාව නිවන සංසාරය ලං කරගත්තොත් ඒ මනුස්සත්වයේ තියෙන චන සම්පත්තියේ තියෙන වටාකම හොඳට වැටෙන්න පටන් ගන්නවා. අපි මේ දැන් නිවන් දකි. දැන් කටයුතු කරන්නේ ඒකටයි කියන තරමටම ජය කනුව දැකමි. ඉදිරියට යන පිරිසක් වගේ යනවනේ අන්න සර්වඥාන්ති කියා පහට මතක් කරපු තාට ඉසිකිනිගත් එකටත් වඩා මේකෙන් ඒකට හිත යොදාගෙන ගත කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ නිවන පිළිබඳව මානෘෂ්ටිකව අකාලිකව ආදී ධර්ම වලට පිටු කරලා විස්තර කරනවා නම් විස්තර කරන තරම් තමන්ගේ චින්තාමය ඥාන දියුණු කර ගන්නවා නම් අපිට පුළුවන් තරම් මේ ලෝකේ තියෙන මේ අශෝක ධර්මයන්ගේ කම්පා වීම අඩු කරගෙන අපිට ඒ ඒ වෙලාවේ අවශ්‍ය හේතු කාරණා දක්වා ගනිමින් පාර හදා නමුත් අර නියම නිවන කවදාකවත් මේ විදිහට වශයෙන් නම් අල්ලන්න එකක් නෙවෙයි. ඒක මොනම මේ භාෂාවකටත් මොනම කාලයකටත් මොනම දේශයකටවත් ඉන්න වෙච්ච බුද්ධි වෙච්ච දෙයක් නෙවෙයි. ඒ සාක්ෂාත්කරණය කරන කෙනාටමයි කිය. ඒ නිසායි අපි ඊට ආධාර කරන්න අවුදුක්ක සත්‍ය, සමුදේ සත්‍ය ආදී විස්තර කරලා අරවචනන්ට කියන මාර්ගයේ මේ නිවන පිළිබඳව හඳුන්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ සමුදේ සත්‍ය සත්‍ය විස්තර කරා වගේ මේ නිවනට හේතු වෙන නැත්නම් මේ ප්‍රිය රූප සාත රූප පහළ වෙන චක්කසෝත ගහ දහන ආදී ඒ ක්‍රමයේ විවරණයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ සමුදේ සත්‍ය විස්තර කරපු ගාථාවල් වල පසු කොටස. අපිට මේ වෙලාවේදී නැවත අලුත් ආලෝකයෙන් බලා ගන්න ශක්තිය ලැබෙනවා. ඒ නිසා තම තමන්ගේ භාවනාවලිමුත් මේ විස්තරවලින් ලැබිච්ච දේවල් තවත් දිනු තුන 10ක් පත් කරගෙන මේ කියන නිවන වහවා සාක්ෂාත් කර හැකි తත්වය අපි අපි තුලින් මේ නිස්සාරණ වලයේදීම සාක්ෂාත් කරගන්න අපිට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිද ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා